පැහැදිලි සෝනස දෙවෙනි ප්‍රශ්නේ ඒකටම ඈඳලා සෝනස ගිය සතියේ සෝනහන්ස කිව්වා මේ මනෝද්වාරික චිත්තජ රූප ගැන සෝනන්ස ඒ මනෝද්වාරික චිත්ත රූපත් සැකසීලා තියෙන ඒ සුද්ධ අෂ්ටක රූප කලාප වලින් පමන්ද නැත්නම් තවත් රූප කලාප ඒකට එක්කාසු වෙනවද සෝන මෙහෙමයි ඒක අපි දෙවිධයකට තේරුම් ගන්නට ඕන පරිස්සමින් චිත්තජ රූප කියන ඒවා සිතින් උපදවන රූප භෞතික රූප උපදවන්නට පුළුවන් සිතින් සිතින් හිතලා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා උපදවන්න පුළුවන් එතකොට චිත්තජ රූප කියලා කියන්නේ භෞතික ඒවා හැබැයි මනෝමය රූප කියන්නේ භෞතික ඒවා නෙමෙයි මනෝමය රූප කියලා කියන්නේ මනසින් රූප කලින් දැකපුවා ආපහු සිහි කරනවා එතන පඨවි ආපෝ තේජෝ වායෝ නැහැ එතන තියෙන්නේ මනෝමය සංඥාවක් විතරයි නිසා මනෝමය රූප වෙනයි චිත්තජ රූප වෙනයි. ඒ දෙක පටලවා ගන්න එපා. චිත්තජ රූප කියන්නේ භෞතික රූප. සිතින් සිතින් උපද්දවන පටවියාපෝතේය. ඒවා භෞතිකයි. මනෝමය රූප කියනවා භෞතික නෙමෙයි. ඒවා මනසේ හැටගන්න සංඥා මාත්‍රයක් විතරයි. පැහැදිලි. සෝනස මොන වගේ පුද්ග කොහොමද චිත්තජ රූපයක් භෞතික රූපයක් වශයෙන් උපද්දවන්නේ මොන වගේ අවස්ථාවලද? දැන් ඔබතුමියට කතා කරන්න ඕන වෙච්ච ගමන් ওই වචන උපදින්නේ කොහොමද? ඒ කතා කරන්න ඕන කියන සිතුවිල්ලත් එක්කලා ඇතුලේ වායුවක් නිර්මාණය කරනවා. ඒ වායුව තමයි තොලේ දිවේ හැපිලා ওই ශබ්ද හදන්නේ. ඒතකොට ඒ සිතුවිල්ල, ඒ චේතනාව ඉපැද්දුවේ නැත්නම් ඒ වායුව හටගන්නේ නැහැ. ඊළඟට ඇවිදින්න ඕන කියලා හිතනකොට කය රූප වෙනස් වෙනවා. ඒකට අදාළව කකුල උස්සනකොට මේ වායෝ අධික තේජෝ අධික රූප කලාප හට ගන්නවා. කකුල පාත් කරනකොට පඨවි අධික ආපෝ අධික රූප කලාප හට ගන්නවා. එහෙම එහෙම එතනින් තනට වෙනස් වෙනවා අපේ චේතනාවත් එක්කලා. ඊට පස්සේ බියපත් වෙච්ච ගමන් අපේ ශරීරයේ තේජෝ රූප අධික වෙනවා. රාගය මතුවෙච්ච ගමන් තරහ මතුවෙච්ච ගමන් තේජෝ රූප අධික වෙනවා. එතකොට ඒවා භෞතික රූප අර සිතින් හටගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. මනෝමය මනෝමය රූප කියලා කියන්නේ අපි නිකන් ඔහේ කල්පනා කර කර ඉන්නකොට පරණ කතන්දර මතක් වෙනවා, චිත්ත රූපම වෙනවා. ඒවැ මොකොත් පටවිය අපෝතේජෝ ආයුන. එතන මානසික සංඥාවක්. හැබැයි අර්ථයෙන් වලදි කෙලින්ම රූප උපදිනවා. එහෙමයි සොම්. හැබැයි අර මනෝමය සංඥාවෙත් වර්ණය තියෙනවා. ශබ්දය තියෙනවා. මනසින් නේ ඉතින් ඒක ඔක්කොම හඳුනගන්නේ ශබ්ද ගන්ධ වර්ණ ඔක්කොම දැන් අපි හීන දකිනකොට කෙලින්ම නිකන් මේ ප්‍රායෝගිකව අපි එතනට ගියා වගේ කනවා ගහ ගන්නවා රිදෙන ඔක්කොම තියෙන්නේ නමුත් එතන මොකක්වත් නැහැ දැන් අපි කොළඹ ගියා දැන් අපි එංගලන්තේ ඉන්නේ කියලා හිතුනොත් එහෙම ඉතින් එතන අපි ඉන්නවා වගේ දැනෙනවා ඔක්කොම මේ ශබ්ද රූප සියල්ල දැනෙනවා නමුත් ඒ එංගලන්තෙට ගිහිල්ලා නෙමෙයිනේ එතන මනෝමය වශයෙන් එතන මනෝමය වශයෙන් අපිට ඒ ඇති වෙන තත්වයන් වලදී ඒක මනෝ රූප එහෙම නැත්නම් මනෝමය රූප කියලා ඒවා හඳුන්වන්නේ. අර දැන් මේ කතා කරන කර්ම චිත්ත ඍතු ආහාර කියලා රූප උපද්දවන හේතුවල චිත්ත කියන්නේ සිතින් උපද්දවන රූප. ඒවට උදාහරණ තමයි මුලින් කිව්වේ රාගය ඇති වෙනකොට තේජෝ ශක්තිය වැඩි වෙනවා ද්වේෂය ඇති වෙනකොට තේජෝ ශක්තිය ඇති වෙනවා කෝපය ඇති වෙනකොට මාංශ පේශි තද වෙනවා පඨවි ගුණය බහුල වෙනවා. එහෙම නැත්නම් වායෝ ගුණය බහුල වෙනවා. ඉතින් ඒවා ඒ සිතින් උපද්දවන රූප කතා කරන්න ඕන කියනකොට හිතනකොට ඒ වායෝ ධාතුව නිෂ්පාදනය වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පැහැදිලි. තෙරුවන් සරණයි. සරණයි.